ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද මේ පින්වත් අයට අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට හරවන ආකාරය පිළිබඳව සරල ධර්ම දේශනාවක්. විදර්ශනාව වැඩෙන ආකාරයෙන් ආනාපාන සති සමාධි භාවනාව කළ හැකි ආකාර කිහිපයක්ම තිබෙනවා. පළමුවෙන්ම ආනාපාන සති සමාධි භාවනාව සමතයක් වශයෙන් කෙනෙකුට දියුණු කරන්නට පුළුවන්. එසේ සමතයක් වශයෙන් දියුණු කරන ලද ආනාපාන සති භාවනාව පසුව විදර්ශනාවට හැරවීම එක් ක්‍රමයක්. තවත් ක්‍රමයක් තිබෙනවා මුල ඉඳලම සමතේ සහ විදර්ශනාව යන කොටස් දෙකම වැඩෙන ආකාරයෙන් ආනාපාන සති සමාධි භාවනාව ප්‍රගුණ කිරීම. මේක කියන්නේ යුගනන්ද භාවනා ක්‍රමය කියලා. තවත් ක්‍රමයක් තිබෙනවා. ආනාපාන සති සමාධි භාවනාව 16 ආකාරයකින් ප්‍රගුණ කිරීම. මේ තුලිනුත් සමතේ සහ විදර්ශනාව කියන කොටස් දෙකම දියුණු වෙනවා. අද අප ප්‍රකාශ කරන්නේ ආනාපාන සතිය සමත වශයෙන් තරමද්දුරට වඩලා සිටින යෝගාවචරයෙකු විසින් එය කෙසේ විදර්ශනාවට නැගිය යුතුද යන ආකාරය පිළිබඳව සරල සුළු ධර්ම කරුණු ටිකක් පමණයි. ආනාපාන සති සමාධි භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරයාට අත්දකින්නට හැකියාව ලැබෙනවා. එන්න එන්නම ආනා ආස්වාසය සහ ප්‍රාස්වාසය සියුම් වෙවි සියුම් වෙවි යන ආකාරය. මෙලෙස ආස්වාස් ප්‍රාස්වාස සියුම් වෙවි සියුම් වෙවි ගොස් එක් අවස්ථාවක් උද්ගත වෙනවා ආස්වාස් ප්‍රාස්වාස මනසට නොතේරීම යන තත්ත්වයක්. මෙලෙස ආස්වාස ප්‍රාස්වාස මනසට නොතේරීම ගියාට පසුව කල යුත්තේ ඒ ආස්වාස ප්‍රාස්වාසය වදින තැනම හිත පිහිටවාගෙන සිටීමයි. ආස්වාසය හෝ ප්‍රාස්වාසය නාසයේ අග කොටසේ නැත්නම් තොල් අග කොටසේ ඕ කවර තැනක හෝ වදින හැටි ඊට පෙර යෝගාවචරය අත්දැකලා තිබෙනවා. එම නිසා ඒ ආස්වාස් ප්‍රාස්වාස වදින තැනම සිත පිහිටුවාගෙන සිටිනවා අර ආස්වාස් ප්‍රාස්වාස නොතේරී ගියාට පසුව. මෙසේ ඒ ආස්වාස් ප්‍රාස්වාස වදින තැනම සිත පිහිටුවාගෙන සිටින විට නැවත ආස්වාස් ප්‍රාස්වාස දැනෙන්නට පටන් ගන්නවා. නැවතත් ආස්වාස් ප්‍රාස්වාස ක්‍රමයෙන් නොතේරී යනවා. ඊට පසුව නැවතත් අර ආස්වාස් ප්‍රාස්වාස වදින තැනම සිත පිහිටුවාගෙන සිටිනවා. මේ ආකාරයෙන් නැවත නැවත ආස්වාස් ප්‍රාස්වාස නොතේරී නොතේරී ගොස් පසුව ආස්වාස් ප්‍රාස්වාස නොතේරී යන කාලය දීර්ඝව පවතිනවා. බොහෝ වේලාවක් ආස්වාස් ප්‍රාස්වාස නොතේරී පවතිනවා. මෙන්න මේ අවස්ථාවේදී මේ ජීවිතයේදී හෝ කලින් භවයකදී විදර්ශනා භාවනාව කර ඇති කෙනෙකුට පහසුවෙන් අත්දැකීම් ලබන්නට පුළුවන් වෙනවා. එම නිසා එවැනි පාරමී ශක්තියක් තිබෙනවාද කියලා උරගා බැලීමට අර ආස්වාස ප්‍රාස්වාසන තේරී ගියාට පසුව මේ අන්දමින් මේ පින්වත් අයට කටයුතු කරන්නට පුළුවන්. දැන් ආස්වාස ප්‍රාස්වාස තේරෙන්නේ නැහැ. සිත නිසලව වාගේ පවතිනවා. මේ අවස්ථාවේදී තම ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස සිතින් බලනවා. සිතින් බල්ලා ඒ හිඳින ශරීරයේ සිතට වැටෙනවා. ඒ සිතට වැටුණාට පසුව හිඳිනවා කියලා මෙනෙහි කරනවා. ඊට පසුව මේ ශරීරයේ හැපෙන කොටස් තියෙනවා. පොළවේ ගෑවි ඇති කොටස්, පසුපස කොටස පොළවේ ගෑවිලා තියෙනවා. ධන හිස් කොටස ගෑවිලා තියෙනවා. විලුඹ කොටස ගෑවිලා තියෙනවා. මෙන්න මේ එක එක කොටසක් ගැන ඒ ගෑවි ඇති තැන් ගැන ඊළඟට මෙනෙහි කරනවා. හිඳිනවා කියා අර හිඳින ශරීරය මෙනෙහි කරලා ඊට පසුව හැපෙනවා කියා පසුපස හැපී ඇති තැන බලනවා. සිතින් ඊට පසුව නැවත හිඳිනවා කියා ශරීරයේ හිඳින ශරීරයේ දෙස බලලා හැපෙනවා කියා දනිස් කොටස පොළවේ ගෑවී ඇති ආකාරයේ සිතින් බලනවා. ඊට පසුව නැවතත් හිඳිනවා කියා හිඳින ශරීරයේ දෙස බලලා විලුඹ කොටස ශරීරය විලුඹ කොටස පොළවේ ගෑවි ගෑවි ඇති ආකාරය බලනවා හැපෙනවා කියලා. මෙලෙස ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා කියා ශරීරයේ එක් පැත්තක් බලා නිම වූාට පසුව අනිත් පැත්තටත් එලෙසින්ම කටයුතු කරනවා හිඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා කියලා. මේ විදිහට නැවත නැවත නැවත නැවත දිගින් දිගටම භාවනා කරගෙන යනකොට අර හැපෙන කොටස් සමහර විට නොතේරී යන්නට පටන් ගන්නවා. ඒ නොතේරී ගිය හැපෙන කොටස් ගැන සිහිපත් කරන්නේ නැතුව තේරෙන හැපෙන කොටස් වලට පමණක් අවධානය යොමු කරමින් හිඳිනවා හැපෙනවා කියා භාවනාව ඒ අවස්ථාවේදී කළ යුතු වනවා. මේ අවස්ථාව පහු කළාට පසුව තවදුරටත් ඒ භාවනාවේම නිරත වූාට පසුව මේ හැපෙන කොටස් සියල්ලම ශරීරයට සිතට නොඇටි යනවා. අන්න ඒ වෙලාවේදී පිළිපැදිය යුත්තේ මෙන්න මෙහෙමයි. තමා හිඳින ශරීරයේ දේශ බලලා හිඳිනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්ව ශරීරයේ නලල කොටස දෙස සිතින් බලලා එතන හැපෙනවා කියලා මෙනෙහි කරනවා. සිත ගොස් ඒ නලලේ හැපීමයි මෙතන හැපෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඊට පස්ව නැවතත් හිඳින ශරීරයේ දෙස බලනවා හිඳිනවා කියලා ඊට පස්ව අර නළලට අඟලක් දෙකක් පමණ යටින් හැපෙනවා කියලා නැවත මෙනෙහි කරනවා ඊට පස්ව නැවත හිඳිනවා කියලා සිහිපත් කරලා අර ඊට පෙර හැපෙනවා කියපු තැනට අඟලක් දෙකක් පමණ යටින් හැපෙනවා කියලා නැවත සිහිපත් කරනවා මේ විදිහට ශරීරයේ එක් පසක් හිඳිනවා හැපෙනවා හිඳිනවා හැපෙනවා හිඳිනවා හැපෙනවා කියා බලනවා ශරීරයේ හිසේ සිට පාදයේ දක්වා ඒ පාත් ඒ පැත්ත බලා නිම වූාට පසු ශරීරයේ අනිත් පැත්තත් බලනවා හිඳිනවා හැපෙනවා හිඳිනවා හැපෙනවා හිඳිනවා හැපෙනවා ආදී වශයෙන් මෙහෙම භාවනා කරන විට සමහර විට ශරීරයේ සමහර කොටස් හිතට නොඇටිහි යන්නට පුළුවන් එසේ නොඇටිහි ගියොත් අර ඒ නොඇටිහි ගිය කොටස් ගැන අවධානය යොමු නොකොට ශරීරයේ තමාගේ සිතට ශරීරයේ පෙනෙන කොටස් වල පමණක් අවධානය යොමු කරමින් හිඳිනවා හැපෙනවා හිඳිනවා හැපෙනවා කියලා මෙනෙහි කරනවා. මේ විදිහට දිගින් දිගටම භාවනා කරගෙන යන විට තමහර විට මුළු ශරීරයේම සිතට නොඇටි යන්නට පුළුවන්. සිත පමණක් ඉතුරු වෙලා තිබෙන්නාසේ වැටෙන්නට පුළුවන්. හරියට සිත අහසේ තිබෙනවා වගේ. ශරීරයේ සිතට වැටෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාව ගත වූාට පසුව මෙන්න මේ ශරීරය සිතට නොඇටි පවතින මේ හිස් බව මේ හිස් බව මෙතෙක් වේලා අත්දැකීමට ලැබේවායි අදිෂ්ඨාන කරනවා. ඒ කියන්නේ විනාඩි 5ක් තුළ මේ හිස් බව තිබේවා කියලා අදිෂ්ඨාන කරලා කලින් සීම භාවනා කරගෙන යනවා. හිස් බව පැමිණියාට පසු ඒ දෙසම බලාගෙන ඉන්නවා කිසිත් නොසිතා. මෙන්න මෙහෙම සිටින විට විනාඩි 5ක කාලය තුළ හිස් බව පවතිනවා. ඊට පසුව ඒ කාලය ක්‍රමයෙන් වැඩි කරගන්නවා විනාඩි 10කට අදිෂ්ඨාන කරලා. ඊට පස්ව විනාඩි 15කට අදිෂ්ඨාන කරනවා. මේ විදිහට විනාඩි 5, 10, 15, 20, 25 ආදී වශයෙන් ක්‍රමයෙන් මේ කාලය වැඩි කරගෙන විනාඩි 30ක පමණ කාලයක් තුළ ඒ හිස් භවයේම සිටීමට හැකියාව උද්ගත කරගන්නවා, හැකියාව අත්පත් කරගන්නවා. එසේ මෙන්න මීට පස්සේ අර හිස් භවයේම සිටගෙන මේ හිස් බවත් අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඒ හිස් බව හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි නැති යනවා. ඒකින් එම නිසා ඒක අනිත්‍යයි. ඒ හිස් බව තමයි ඒ වෙලාවේ ආත්මය කියලා ගන්නට යමක් ඉතිරි වී ඇතනම් ඉතිරි වී තිබෙන්නේ එම නිසා ඒ හිස් බව අනිත්‍යයට යනකොට ඒ හිස් භවයේ පැවති ආත්මයක් නැති වී යනවා. එබැවින් එතන ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ. ඒක නිසා අනාත්මයි. මෙන්න මේ අවබෝධයේ ඇතුව මේ හිස් භවත් අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. මෙහෙම මෙනෙහි කරනකොට යම් කිසි තත්ත්වයක් හිතට උද්ගත වන්නට පුළුවන්. මොකක් හරි හිතට තත්ත්වයක් උද්ගත වුණොත් ඒ සියලුම ඇති වෙන ඇති වෙන සිතේ ධර්ම අනිත්‍යයි අනාත්මයි කිය කියා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉදිරියටම භාවනා කරගෙන යනවා. මුලදී අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරන විට මුලදී මුලදී දැකපු සිතට වැටහෙන ධර්ම නැති වී යනවා. පසුවට අවස්ථාවක් උද්ගත වෙනවා. කිතෙක් අනිත්‍යයි අනාත්මයි කිව්වත් නැති නොවන තත්ත්වයක්. ඒ නැති නොවන தත්ත්වය උද්ගතව ඇති වූවාට පසුව ඒ දෙසම සිතින් බලන් සිටිනවා. මේ தත්ත්වය සෑම කෙනාටම අත්දකින්නට පුළුවන් එකක් නෙවෙයි භාවනාව දියුණු කරලා ඇති මේ ජීවිතයේදී හෝ පසුගිය භවවලදී විදර්ශනාව දියුණු කර ඇති කෙනෙකුට පමණයි මේ කියපු தත්ත්වය අත්පත් කරගන්නට හැකියාව ලැබෙන්නේ. එම නිසා මේ தත්ත්වය අත්පත් කරගන්නට බැරි වෙන පුද්ගලයන් විසින් ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට හරවන්නට ඕන තරමක් විස්තර වශයෙන්. පළමුවෙන්ම ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. පළමුවෙන්ම මේ අපේ ඇඟ සහ සිත නාම රූප දෙක වෙන් කරලා වෙන් කරලා භාවනා කරන්නට පටන් ගන්නට ඕනේ. රූපය කියන්නේ අපේ මේ රූප ගොඩ අපේ අපේ සිතට පෙනෙන අපේ ඇසට පෙනෙන මේ ඇඟ ශරීරය. ඒ වගේම නාමය කියන්නේ සිතට මේ නාමයේ කොටස් හතරක් තිබෙනවා. සිතේ කොටස් හතරක්. සිතට නොඑක ආකාර වේදනා දැනෙනවා. සැප වේදනා දැනෙනවා. දුක් වේදනා දැනෙනවා මැදහත් වේදනා දැනෙනවා මේවා සිතේ තියෙන ධර්ම වේදනාව ඒ වගේම මේ සිතින් අපි නොඑක් දේවල් හඳුනා ගන්නවා ආස්වාස කියලා හඳුනා ගන්නවා ප්‍රාස්වාස කියලා හඳුනා ගන්නවා රූපයක් කියලා හඳුනා ගන්නවා සද්දයක් කියලා හඳුනා ගන්නවා ගඳ සුවඳක් කියලා හඳුනා ගන්නවා මේ විදිහට නොඑක් දේවල් අපි හඳුනා ගන්නවා මේ හඳුනා ගැනීම සිතේ තියෙන නාම ධර්මයක් ඊට අමතරව සිතේ නොඑක් ආකාර සිතිවිලි ඇති වෙනවා රූප අලලා ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙනවා. ශබ්ද අලලා ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙනවා. ඒ වගේම ගඳ සුවඳ අලලා දිවට දැනෙන රස අරගෙන නැත්නම් කයට දැනෙන ස්පර්ශ නොයෙක් අරමුණු අරගෙන සිතට දැනෙන නොයෙක් දේවල් අරමුණු කරගෙන සිතවිලි ගලාගෙන යනවා මේ සිතේ සිතවිලිත් මෙලෙසින් පවතිනවා ඊට අමතරව මේ සිතේ දැනෙන ගතියක් දැනීම මාත්‍රයක් විඥාන ගතියක් පවතිනවා මෙන්න මේ සිතේ මේ කියප කොටස් හතර තියෙනවා ඒ කියන්නේ වේදනාව සංඥාව සංඛාර විඥාන කියන කොටස් හතර. අපි මේ විදර්ශනා භාවනාව තුළින් කරන්නට යන්නේ අපේ මේ රූප කොටස, අපේ මේ ඇහැට පේන මේ ශරීර කොටස, පඨවි ධාතයෙන් හැදිලා තියෙන්නේ ආපෝ ධාතයෙන් තේජෝ ධාතයෙන් වායෝ ධාතයෙන් හැදිලා තියෙන්නේ මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නිතරම එක විදිහට පවතින ධර්මයක් නෙවෙයි මේක අනිත්‍යයි මේ රූප කොටස ඒකාන්ත වශයෙන් මහා දුකක් මේ රූප කොටස මම කියලා මගේ කියලා ආත්මයක් කියලා ගන්නට කිසිවක් නැති අනාත්ම ධර්මයක් මේ රූප කොටස හිස් ධර්මයක් සාර නැති අසාර ධර්මයක් මෙන්න මේ தත්ත්වය මේ විදර්ශනා භාවනාව තුළින් අත්දැකීමටයි අපි යන්නේ රූපස්කන්ධය මේ රූප කොටස අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසාර බව, හිස් බව, ශූන්‍ය බව දකින්නටයි මේ විදර්ශනා භාවනාවෙන් අප යන්නේ. මේ ශරීර කොටසේම අපේ සිත අර මා කලින් කියපු කොටස් හතර වේදනාව අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව අවබෝධ කරන්නටයි මේ සූදානම් වන්නේ සංඥාව හිතේ පහළ වෙන හැඟීම් හිතේ පහළ වෙන නොඑක ආකාර සිතිවිලි සිතේ තියෙන විඥාන ගතිය දැනෙන ගතිය මේ සියලුම ධර්ම මොහොතක්වත් පවතින්නේ නැතුව අනිත්‍යට යන ආකාරය ඒවා තමාට ඕනෑ විදිහට පවතින ධර්ම නොව අනාත්ම ධර්ම බව ඒ වගේම ඒවා හිස් ධර්ම බව අවබෝධ කරන්නටයි මේ විදර්ශනාව තුළින් අපි බලාපොරොත්තු වන්නේ මේක කිරීමට පළමුවෙන්ම නාමය සහ රූපය අප වෙන් කරලා වෙන් කරලා භාවනා කරන්නට පටන් ගන්නවා. ආස්වාස ප්‍රාස්වාස භාවනාව, ආනාපාන සති සමාධි භාවනාව. පළමුවෙන්ම තරමද්දුරට සමතේ වශයෙන් ප්‍රගුණ කරලා සිත සමාධිමත් කරගෙන ඊට පසු ආස්වාස දිහා බලන ආස්වාස කියලා සිතනවා ප්‍රාස්වාස දිහා බලන ප්‍රාස්වාස කියලා මෙනෙහි කරනවා මෙහෙම මෙනෙහි කරනකොට මේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ වායෝ ධාතුව. ඒක රූපයක්. ඒ ආස්වාසය කියලා මෙනෙහි කරන්නේ සිතින්. ප්‍රාස්වාසය කියලා මෙනෙහි කරන්නේ සිතින්. ඒ සිත නාමයක්. මෙන්න ආස්වාස් ප්‍රාස්වාසය කියන්නේ වායෝ ධාතු රූපයක්. ඒක දකින සිත, ඒක මෙනෙහි කරන සිත නාමයක්. මෙන්න මේ විදිහට ආස්වාසය ප්‍රාස්වාසය කියලා මෙනෙහි කරනකොට ඒ තුල ඇති නාමයක් රූපයක් වෙන් වෙන් වශයෙන්ම පැහැදිලි ලෙස දකිමින් භාවනා කරන්නට පළමුවෙන් පුරුදු වෙනවා. මේක එකවරක් කරලාමදී, දෙවරක් කරලාමදී, සිය දහස් සරක් දසදහස් වරක් හෝ කරලා ඉතාමත්ම හොඳට මේ නාමයෙන් රූපේ වෙන්වන ආකාරයට භාවනාව ප්‍රගුණ කරන්නට ඕනේ. මෙලෙස නාමය සහ රූපය හොඳට හිතට පැහැදිලිව වැටහුණාට පසුව ආස්වාස ප්‍රාස්වාස කියන්නේ රූපයක් ඒක දකින්න සිත නාමයක් කියලා ඉතා පැහැදිලිව අවබෝධ වුණාට පසුව අපි <clears throat> මේ ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුවේ කෙලෙහි අවධානය යොමු කරනවා. මෙහෙම කරන්නකොට කරන්නේ යම් කිසිවක් නිසා නෙවෙයි මේ වායෝ ධාතුව මුළු ශරීරයේ පුරාම පැතිරී පැතිරී ගොස් ඇති ආකාරයේ දැකීමට අනිත් අතින් මේ බාහිර වායෝ ධාතුවයි ශරීරයේ ඇතුලේ ඇති වායෝ ධාතුවයි ධාතු වශයෙන් එකක්මයි දෙකක් නෙවෙයි බාහිර වායෝ ධාතුව සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් එහෙම නැත්නම් ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් ආත්මයක්වත් නෙවෙයි මේ එම නිසාම මේ ශරීරයේ ඇතුලේ ඇති වායෝ ධාතුවත් සත්‍යයේ පුද්ගලයේ ආත්මයේ ආත්මයක් පුරුෂයක් ස්ත්‍රියක් මම කියලා දෙයක් නැති බව අවබෝධ කර ගැනීමටයි මේ කරන්නේ පළමුවෙන්ම ආස්වාස් ප්‍රාස්වාස අර කලින් විදිහට සිත සමාධිමත් වෙන විදිහට වඩලා ඊට පස්ව ආස්වාසයි ප්‍රාස්වාසයි දෙක දෙක සහ ඒ දකින්න සිත පැහැදිලිවම වෙන් කරලා නාම රූප දෙක වෙන් කරලා දැකලා ඊට පස්ව ආස්වාස් ප්‍රාස්වාස ඊට ඕනෑකමින් සියුම් වශයෙන් ගන්නවා මේ බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා බොහෝ පොත්පත්වල දැක්වෙනවා ආස්වාස් ප්‍රාස්වාස භාවනාව වඩන විට ඕනෑකමින් ආස්වාස් ප්‍රාස්වාස ගන්නට එපා පිට කරන්නට එපා ආස්වාස ගන්නට එපා කියලා මේක සත්‍යයක් තියෙහි සත්‍යයක් තිබෙනවා මේ සමත වශයෙන් භාවනාව දියුණු කරනකොට ඇත්ත වශයෙන්ම අප මෙහිදී ප්‍රගුණ කරන්නට අදහස් කරන්නේ විදර්ශනාව එම නිසා මේ ඕනෑකමින් ඊතාසියුම් වශයෙන් ආස්වාස් ප්‍රසවාස කිරීමට කිසිවෙක් බියවන්නට අවශ්‍ය වන්නේ නැහැ ඕනෑකමින් ගන්නවා කියවට පපුවට එහෙම නැත්නම් සිතට බරක් වෙහසක් දැනෙන ආකාරයෙන් නෙවෙයි සාමාන්‍ය ආස්වාස ප්‍රාස්වාසමයි. නමුත් ඊට අවධානයක් යොමු කරනවා. දීර්ඝ වශයෙන්, ඊතාසියුම් වශයෙන් ආස්වාස ගන්නවා. ප්‍රාස්වාස කරනවා. එහෙම ආස්වාස ප්‍රාස්වාස කරන්නට ඉස්සෙල්ලා පාපුව මතට අත තබනවා. පපුව මතට අත තබලා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට පපුව හිස් මේ ආස්වාස කරනකොට පපුව හිස් ඉස්සෙනවා ප්‍රාශ්වාස කරනකොට පපුව පහත් වෙනවා මේක හොඳට බලනවා වරක් දෙවරක් නෙවෙයි සිය දහස් සාරයක් විතර හොඳට බලනවා බලන මේ පපුව කොටස ශරීරයේ පපුව පෙදෙස මේ ආශ්වාස ප්‍රාශ්වාස අනුව ඉස් පහත් වෙන ආකාරය මෙහෙම බලනකොට අපිට පැහැදිලිවම පේන්න පටන් ගන්නවා අර සමතයක් දියුණු වෙලා ඇති නිසා මේ ශරීරයේ පපු කොටසට යටින් වායෝ ධාතු ඉහළට යන හැටි පහළට යන හැටි මේක හොඳට නැවත නැවත දැක්කාට පසුව උත් ශරීරයේ උදර කොටසට අත තබනවා. උදර කොටසට අත තබලා අර කලින් සීම සියුම් වශයෙන් ආස්වාස් ප්‍රාස්වාස කරනවා. එහෙම කරනකොට අවධානය යොමු කරන්නේ ආස්වාස් ප්‍රාස්වාසයට නොවේ උදර කොටසට. මේ උදර කොටසත් ආස්වාස කරනකොට ඉස්සෙනවා ප්‍රාස්වාස කරනකොට පහත් වෙනවා. එහිම අවධානය යොමු කරගෙන යොමු කරගෙන භාවනා කරන විට සමත වශයෙන් සිත තරමද්දුරට හෝ එකඟතාවයකින් යුක්ත වී ඇති නිසා මේ උදර කුසල උදර කොටස තුල වායු ධාතුව පිරී ඇති ආකාරය දකින්නට පුළුවන් වෙනවා. ඒ වායු ධාතුව ඉහළට යනවා පහළට යනවා. මේකත් නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරන සිය දහස් වාරයක් පමණ. ඊට පසුව මේ කලවා දෙක මත අත් දෙක තබනවා. කලවා ගන්නත අත් දෙක තබලා ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊට සියුම්බ එහෙත් ඕනෑකමින්. ඒ වුණාට සිතට නැත්තම් කයට බරක් ඇති වෙන විදිහට නෙවෙයි ස්වාභාවික ආස්වාසමයි සියුම් ආස්වාස දීර්ඝ වශයෙන් ගන්නවා දීර්ඝ වශයෙන් ප්‍රාස්වාස කරනවා ඊට ආසියුම් ලෙස එහෙම කරනකොට අවධානය යොමු කරන්නේ හොඳට මතක තබා ගන්න ආස්වාස් ප්‍රාස්වාසයට නෙවෙයි කලවා මත අත් දෙක තබාගෙන ඇති කලවා දෙක මත මෙහෙම ආස්වාස ප්‍රාස්වාස කරනකොට කලවා දෙකත් ඉස්සෙන හැටි පහත් වෙන හැටි අපට දකින්නට පුළුවන් වෙනවා. මෙහෙම කලවා ඉස්සෙන හැටි පහත් වෙන හැටි දැක දැක භාවනා කරනකොට මේ කලවා ඇතුලේ වායු ධාතුව ඉස්සෙන හැටි පහත් වෙන හැටි අපට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා පසුව. මීට පසුව මේ ආකාරයෙන්ම බත් කෙන්ඩා මත අත තබලා ඒ බත් කෙන්ඩා කොටස් ඉස්සෙන හැටි පහත් වෙන හැටි දකිනවා. ඊළඟට මේ උඩපතුල යටිපතුල ওই දෙකෙන් කවර එකක වත් තබලා ආස්වාස් ප්‍රාස්වාස කරනවා ඒටම අවධානය යොමු කරමින් ඒ කියන්නේ යටිපතුලට හෝ උඩුපතුලට එතකොට ඒ කොටසුත් ඉස්සෙන ආකාරයේ පහත් වෙන ආකාරයේ ඒ තුල වායෝ ධාතුව ගමන් කරන ආකාරය දකින්නට පුළුවන් වෙනවා ඊට පස්ව පිටපැත්තට අත තබලා ආස්වාස් ප්‍රාස්වාස කරනවා. එතකොට පිටත් ඉස්සෙන හැටි පහත් වෙන හැටි දකින්නට පුළුවන් වෙනවා. වායු ධාතුව පිට පුරා ගමන් කරනවා. ඊළඟට බෙල්ලට අත තබනවා. බෙල්ලත් ඉස්සෙනවා පහත් වෙනවා ආස්වාස ප්‍රාස්වාස වලට අනුකූලව. ඒ බෙල්ලේ ඇතුළෙත් වායු ධාතුව ගමන් කරන හැටි ඉහළට හා පහළට යන හැටි එවිට අවබෝධ වෙනවා. ඊට පසුව හිසට අත තබනවා. හිස් මුදුනට හිස් මුදුනට අත තබලා ආස්වාස කරනකොට හිස හිස් වෙනවා. උස් වෙනවා ඒ වගේම ප්‍රාශ්වාස කරනකොට හිස පාත් වෙනවා මේ ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට හිස ඇතුලේ තියෙන වායු ධාතුවත් ඉහළට සහ පහළට ගමන් කරන ආකාරය පැහැදිලිව දකිනවා මේක අරමුණ ප්‍රකට කර ගැනීමටයි මේ විදිහට ශරීරයට අත තබලා භාවනා ප්‍රගුණ කරන්නේ ඒ අරමුණ ප්‍රකට වුණාට පසුව ඇඟට සිත අත තබන්නට අවශ්‍ය නැහැ. හිතින්ම බලනකොට මේ ආස්වාස ප්‍රාස්වාස වායු ධාතුව මුළු ශරීරේ පුරාම ගමන් කරන ආකාරය පේනවා. මුළු ශරීරයම හරියට බැලුම් බෝලයක් පිම්බෙනවා හැකිලෙනවා වගේ මුළු ශරීරයම ආස්වාස් ප්‍රාස්වාසයට අනුකූලව ඉස්සෙන ආකාරයේ පහත් වෙන ආකාරයේ කෙනෙකුට අවබෝධ කරන්නට පුළුවන් වෙනවා. මෙහිදී හොඳට ආවායෝ ධාතුවටම අවධානය යොමු කරලා භාවනා කරනවා. එතකොට පැහැදිලිවම පේනවා. අර පිටින් තියෙන අපේ ශරීරයෙන් පිටතින් තියෙන වායෝ දහතුව තමයි ආස්වාස වශයෙන් අපි ඇතුළට ගන්නෙ. එතකොට ශරීරයේ ඇතුලේ තියෙන්නේ අර පිට තියෙන වායෝ දහතුවමයි. අපි ශරීරයේ පිට තියෙන ඇතුලේ තියෙන වායෝ දහතුව ශරීරයට පිට කරනවා. ශරීරයෙන් පිට කරනවා ප්‍රාස්වාස මගේ. ඒ එකතු වෙන්නේ ශරීරයෙන් පිට තියෙන බාහිර වායෝ දහතුවට. මේක දැක දැක භාවනා කරනකොට ඉතා පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. අර ශරීරයෙන් පිට තියෙන වායෝ දහතුවත් ශරීරයේ ඇතුලේ තියෙන වායෝ වායු ධාතුව ධාතු වශයෙන් එකයි. ඒක කිසිම වෙනසක් නැහැ. ශරීරයෙන් පිට තියෙන වායු ධාතුව සත්‍යයක් කියලා කියන්නේ, පුද්ගලයෙක් කියලා, ආත්මයක් කියලා, මම කියලා අපි ගන්නෙ නැහැ. ඒ වගේම මේ ශරීරයේ ඇතුලේ තියෙන වායු ධාතුවත් එහෙමනම් මම කියලා, මගේ කියලා ගන්නට යුතු නැහැ. ඒකේ ආත්මයක් තියෙනවා සත්‍යයක් ඉන්නවා කියලා ගන්නට සුදුසු නැහැ කියන අවබෝධය ඇති වෙනවා මේ විදිහට තමාටම හරියට භාවනාව කළොත් මෙන්න මේ අවස්ථාව උද්ගත වූාට පසුව අපි නාමස්කන්ධේ අනිත්‍ය දුක්ඛනාත්ම භාවය වටහා ගැනීම සඳහා ආනාපාන සති භාවනාව තවදුරටත් තවදුරටත් කරගෙන කරගෙන යනවා. බලමු දැන් මේ බාහිර වායු ධාතුවත් අභ්‍යන්තර වායෝ ධාතු අධාත්ම ධාතු වශයෙන් එකයි. ඒ දෙකක් නෙවෙයි. ඒවා ඒ අවබෝධය ඇති වුණාට පසුව මුළු ශරීරයේ පුරාම ආස්වාස ප්‍රාස්වාස ගමන් කරන හැටි දැක්කාට පසුව දැන් ආස්වාස ප්‍රාස්වාස ගමන් කරන හැටි දෙස සිතින් බලාගෙන ඉන්නවා ආස්වාස කරනවා ඒ ආස්වාස ඔන්න ගමන් කරනවා මේ නාසාග්‍රයේ සිට පෙනහැලි කරා ඊට පසුව යනවා උදර කොටස කරා ඊට පසුව යනවා ඔන්න කලවා කොටස කරා. ඊට පසුව ගමන් කරනවා ශරීරයේ බත් කෙන්ද කොටස කරා. මේ විදිහට ආස්වාසය සහ ප්‍රාස්වාස වායු ධාතු ශරීරේ පුරා ගමන් කරනවා. මේ ගමන් කිරීමටම අවධානය යොමු කරන හරියට හොරෙක් පසුපස එළවනවා වගේ මේ වායු ධාතුව පසුපසම පසුපසම සිත ගමන් කරන ආකාරය මෙහිදී අපි දකිනවා. ඒ කියන්නේ ආස්වාස ගන්නවා, හුස්ම ගන්නවා. හුස්ම ගන්නකොට දැන් ආශ්‍රයයේ සිට ආස්වාස ගමන් කරනවා. පපු පෙදෙස කරා. දැන් මේක හොඳට බලන්න මෙන්න ආස්වාස යනවා. ඒ ආස්වාස දකින්න සිත ඊළඟට බලනවා. මෙන්න ආස්වාස මෙන්න ඒ දකින්න සිත. දැන් ආස්වාස වායෝ ධාතුව පහළට පහළට ගමන් කරනකොට අර ඉහලින් ඉහලින් තිබුණු සිතිවිලි නැතිවි නැතිවි යනවා. පහළට පහළට වායෝ ධාතුව ගමන් කරනකොට පහළින් පහළින් සිතවිලි ඒක දකින්න සිතවිලි ඇති වෙනවා. මේක කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්. හොඳට. ඒ කියන්නේ ආස්වාස කරනකොට දැන් අපි හිතමු උද්දර කොටස කරා ආස්වාස යනවා කියලා. උද්දර කොටසේ පහළට පහළට පහළට ආස්වාස යනකොට අර ඉහලින් ඉහලින් ආස්වාස ආස්වාස දැකපු සිතවිලි පහළට පහළට යන විට නැතිවි නැතිවි නැතිවි නැතිවි යනවා. මේක හොඳට කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්. ප්‍රාශ්වාස කරනකොට අර පහලින් පහලින් තිබුණු වායු දහතේ එල්ලි එල්ලි පැවති සිත ඉහළට ඉහළට යනකොට නැතිවි නැතිවි නැතිවි නැතිවි යන ආකාරය දකින්නට පුළුවන්. ඊටාත්ම පැහැදිලිවම ආශ්වාසයේ එල්ලි එල්ලි මේ අපේ සිත පැවතෙනවා. ප්‍රාශ්වාසයේ එල්ලි එල්ලි අපේ සිත පැවතිනවා. එතකොට ආශ්වාස ගමන් කරන ආකාරය අනුව සිත යවනකොට ඉතා පැහැදිලිවම පේනවා මේ සිත හැම වෙලාවෙම වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යන ධර්මයක් කියලා. ඒක Taman ඕන විදිහට පවතින ධර්මයක් නෙවෙයි, නিত্য ධර්මයක් නෙවෙයි. ඒක අනිත්‍ය ධර්මයක් බව අවබෝධ වෙනවා. ප්‍රාසවාස කරනකොට ඒ ප්‍රාසවාසයේ සමගම සිත ඉහළට ගමන් කරන ආකාරය දකිනවා. ඒ දකිනකොට පහළ පහළ තිබුණු සිතවිලි ආස්වාසයේ සම් ප්‍රාසවාසයේ සමග ඒ දකින සිතවිලි ඉහළට ඉහළට යන විට ක්‍රමයෙන් නැති වී නැති වී නැති වී නැති වී යන ආකාරය දැක දැක දැක දැක භාවනා කරනවා මේ විදිහට ආස්වාසයත් ප්‍රාසාතය සිත ගැට ගැසී ඇති ආකාරය දකිමින් ඒ කියන්නේ ආස්වාසයේ සිත ඇලිලා වගේ ප්‍රාසාසයේ සිත ඇලිලා වගේ ආස්වාස ගමන් කරනකොට ඒකම සිතක් ගමන් කරනවා ප්‍රාසාස ගමන් කරනකොට ඒකම සිතත් ඉහළට ඉහළට ගමන් කරනවා මේක දැක දැක භාවනා කරනකොට පැහැදිලිවම පේනවා අර මුලදී මුලදී තිබුණු වායෝ ධාතුව පසුවට පසුවට වෙනකොට නැති නැති යනවා. මුලදී මුලදී දැකපු ආස්වාස් දැකපු සිත පසුව පසුව දකින ආස්වාස් දකිනකොට නැති නැති යනවා. ආයෙත් ප්‍රාස්වාස මුලදී මුලදී දැකපු ප්‍රාස්වාස ඉහළට ඉහළට යනකොට නැති නැති යනවා. පහළදී පහළදී දැකපු ප්‍රාස්වාස දැකපු සිත ඉහළට ඉහළට යනකොට නැති නැති නැති නැති යනවා. මේ ආස්වාසයත් නැති වෙනවා ආස්වාස් ආස්වාස දකින සිතත් නැති වෙනවා. ප්‍රාස්වාසයත් අනිත්‍යයට යනවා. ආස්වාස් දකින සිතත් අනිත්‍යයට යනවා. මේ නාම රූප දෙකේම අනිත්‍යතාවය මෙහිදී තාමත්ම පැහැදිලිවම පේනවා. මුළු ශරීරයේ පුරාම පැතිරී ඇති වායෝ ධාතුව අහා ඒ දකින සිත මෙලෙසින් ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දැක දැක දැක දැක කෙනෙක් භාවනා කරනවා නම් එහිදී සමහර විට කෙනෙකුට මුළු ශරීරයේම සිතට නොඇතෙහි යන ශූන්‍යතාවයක් කිස් බවක් වුණත් අත්දකින්නට පුළුවන් වන්නට හැකියාව හොඳටම ඉඩකඩ තිබෙනවා. එතකොට එසේ වූවත් නොවත් ඊළඟට අපි භාවනාවෙන් මේක හොඳට වරද දෙවරක් නෙමෙයි සිය දහස් වාරයක් පමණ හොඳට කරලා කරලා කරලා හොඳට ප්‍රගුණ කරලා ඒ தත්ත්වය හොඳින්ම තමාම ප්‍රත්‍යක්ෂ කරගත්තාට පසුව දැන් අවධානය යොමු කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස තුලින් ඇතිවන වේදනාව කෙරෙහි දැන් මෙහිදී අපි වේදනාව කියන එක අදහස් කරන්නේ උපේක්ෂා වේදනාව හෝ සුඛ දිග් වේදනාව හෝ දුක්ඛ වේදනාව හෝ කියන වේදනා තුනටම විශේෂයෙන්ම ආස්වාස කරනකොට යම් කිසි සුඛ වේදනාවක් අපිට දැනෙනවා ප්‍රාස්වාස කරනකොට ඒ සුඛ වේදනාව බැඩි අර ආස්වාස කරනකොට තිබුණු සුඛ වේදනාවට වඩා සියුම් ඊට වඩා හොඳ සුඛ වේදනාව ප්‍රාස්වාස කරනකොට අපිට අත්දකින්නට පුළුවන් වෙනවා. එම නිසා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. නමුත් අවධානය යොමු කරන්නේ ආස්වාස ප්‍රාස්වාස වායු ධාතුවට නෙවෙයි මෙහිදී. මෙහිදී අවධානය යොමු කරන්නේ ආස්වාස ප්‍රාස්වාස කරන විට ඇතිවන වේදනාවට. ඔන්න ආස්වාස කරනවා. ඕනෑකමින්ම සියුම් වශයෙන්, ඊ타ත්ම දීර්ඝ වශයෙන්. තමාට හැකි විදිහට පහසුවක් අපහසුවක් ඇති නොවන විදිහට. එහෙම කරනකොට ඒ විට ශරීරයට සහ සිතට එය දැනෙන්නේ කොහොමද? කොයි විදිහටද මේ වේදනාව දැනෙන්නේ කියලා බලාගෙන සිතින්ම ඒක කරනවා. ආස්වාස කරනවා. එතකොට සිතට කොහොමද මේ වේදනාව දැනෙන්නේ? ඒ වගේම ඔන්න ප්‍රාශ්වාස කරනවා. ප්‍රාශ්වාස කරනකොට මේ වේදනාව කොහොමද සිතට දැනෙන්නේ කියලා බලාගෙන වේදනාව දෙස අවධානය යොමු කරගෙන ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. මෙහෙම කරනකොට ඔන්න පැහැදිලිවම පළමුවෙන් අවබෝධ වෙනවා ආශ්වාස කරනකොට තිබුණු වේදනාව ප්‍රාශ්වාස කරනකොට නැති වී යනවා. ප්‍රාශ්වාස කරනකොට තිබුණු වේදනාව නැවත ආශ්වාස කරනකොට නැති වී යනවා. මේ පළමුවෙන් මේ විදිහට ඕලාරික වශයෙන් මේ වේදනාවේ අනිත්‍යතාවය කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේක හොඳට කරනකොට අර ආස්වාස කරනකොට තිබුණු වේදනාවට වඩා හොඳ සියුම් වේදනාවක් ඊට වඩා සනීපවත් වේදනාවක් ප්‍රාස්වාස කරනකොට ඇති වෙන බව දකින්නට පුළුවන් වෙනවා. මේ ප්‍රාස්වාස කරනකොට ඇතිවෙච්ච ඒ සියුම් හොඳ වේදනාව ආස්වාස කරනකොට අඩු වී යන ආකාරය වෙනත් වේදනාවක් ඇති වෙන ආකාරය ඊළඟට අවබෝධ වෙනවා. මේ විදිහට නැවත නැවත වේදනාව දෙසම අවධානය යොමු කරගෙන ආස්වාස් ප්‍රාස්වාස් භාවනාවේ නිරත වෙන විට අපට සමාධිය දියුණු වෙන නිසා අවබෝධ වෙනවා ආස්වාස කරනකොට මුලදී තිබුණු ආස්වාස කරනකොට මුලදී තිබුණු වේදනාව නෙවෙයි මැදදී ඇති වෙන්නේ ආස්වාසයේ මැද අවස්ථාවේදී. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයට ආස්වාස් ප්‍රාස්වාස දැන් ගමන් කරන්නේ නාසයේ සිට උදර කොටස දක්වා. නාසයේ හරියට ආස්වාස් ප්‍රාස්වාස තියෙනකොට තිබුණු වේදනාව නෙවෙයි පපු පෙදෙසට එනකොට. පපු පෙදෙසේ තිබුණු වේදනාව නෙවෙයි ආස්වාස් ප්‍රාස්වාස උදර කොටස දෙසට ගමන් කරනකොට තියෙන ඒවා වෙනස් වෙවි වෙනස් වෙවි යනවා අනිත්‍යයට යනවා. ඒ වගේම ප්‍රාශ්වාස දැන් කරනවා. ප්‍රාශ්වාස කරනකොට උදර කොටසේ තිබුණු ප්‍රාශ්වාස කරනකොට තිබුණු වේදනාව නෙවෙයි පපු කොටස දෙස බලනකොට තියෙන්නේ. පපු කොටස ශරීරයේ පපු පෙදෙස දෙස බලමින් ප්‍රාශ්වාස කරනකොට තිබුණු වේදනාව නෙවෙයි නාසිකාග්‍රයේ දෙසට ප්‍රාශ්වාස වායු ගමන් කරනකොට තියෙන්නේ. හැම මොහොතෙම මේ වේදනාව අනිත්‍යයට යන ආකාරයෙන් මෙලෙසින් කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන් මෙහිදී සලකන්නට ඕන යම්කිසි වෙනත් වේදනාවක් ඇති වෙනවා නම් මේ වේදනාවට අමතරව ශාරීරික දුක් වේදනාවක් නැත්තම් මානසික දුක් වේදනාවක් මේ කවර වේදනාවක් ඇති වුණත් මේ භවනා කොටස කරන විට ඒ වේදනාව දෙසට අවධානය යොමු කරන්නට ඕනේ. ශරීරයේ දුක් වේදනාවක් දැනෙනවා දුක් වේදනාව දෙසට අවධානය යොමු කරනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසආස නවත්තා ඒ වේදනාව දැනෙන කොටසටම සිත මෙහෙवला වේදනාව දෙස සිතින් බලාගෙන සිටිනවා. එහෙම බලාගෙන සිටිනවා මොකක්වත් හිතන්නේ එහෙම බලාගෙන සිටින ඔන්න වේදනාව නලිය නලිය වෙනස් වෙනවා. එක්ක වැඩි වෙනවා, එක්ක අඩු වෙනවා, මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ දුක් වේදනාවත් අනිත්‍යයට මෙරසින් යනවා කියලා දකිනවා. යම් විදිහකින් මානසික වේදනාවක් මොන හේතුවක් නිසා හරි ඇති වුණොත් ඒක දෙසස් සිතින්ම බලාගෙන ඔන්න මේ මානසික වේදනාවත් ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා කියලා දකින්නට පුළුවන් වෙනවා. සමහර විට නිරාමිස ප්‍රීතියක් අපේ සිතට දැනෙන්නට පුළුවන් වේදනාව මේ භාවනාව හොඳට කිරීගෙන යනකොට මේ ආස්වාස ප්‍රාස්වාසයට අනුව වේදනාව ඇති වී ඇති වී නැති වී නැති වී යන ආකාරය දක්නකොට සියුම් වේදනාව සුඛ වේදනාවක් සිතට දැනෙනවා මේ සියුම් සුඛ වේදනාවත් හැම මොහොතෙම පවතින්නේ අනිත්‍යයට යනවා හැම මොහොතෙම නොපවතින අනිත්‍ය ධර්මයක් මේක පැහැදිලිවම අවබෝධ වෙනවා අනිත්‍යයට යන ආකාරය දකිනවා අපි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සිහිපත් කරනවා නෙවෙයි මේ වේදනාව අනිත්‍යයට යන හැටි අපම අවබෝධ කරගන්නවා අපම හිතින් ප්‍රත්‍යස්ස වශයෙන් දකිනවා දැන් වේදනාව අපි බැලුවා. කලින් බැලුවා මුලදීම ආනාපාන සති භාවනා ආස්වාස් ප්‍රස්වාස් වායෝ ධාතුවයි ඊට අනුකූලව සිතයි දෙක එකට ගමන් කරන ආකාරය සිත වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරය වායෝ ධාතුව වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරය ඊට පසු අපි දැක්කා මේ බාහිර වායු ධාතුවයි ශරීරය ඇතුලේ වායු ධාතුවයි ධාතු වශයෙන් එකයි. ඒ හැම වායු ධාතුවම අනිත්‍යයි. එක මොහොතක්වත් නිත නිත එක මොහොතක්වත් එකසේ පවතින ධර්මයක් නෙවෙයි බව. දැන් අපි මේ වේදනාවක් දැකම නිසා මේ ළඟට අපි බලන්න යන්නේ මොකද්ද? අර සිතේ තියෙන තවත් නාම ධර්මයක් වූ සංඥාව දෙස. සංඥාව කියන්නේ හඳුනා ගන්න එක. දැන් මේ කොටස කරන්නට ඉස්සෙල්ලා අර වේදනාව කොටස හොඳට කරලා කරලා කරලා ප්‍රගුණ කරගෙන සිටින්නට ඕනේ. ඊට පස්සේ ඔන්න ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. මෙහිදී අවධානය යොමු කරන්නේ සිතේ පහළවන සංඥාව කෙරෙහි. දැන් ආස්වාස කරනකොට සිත තුළ ආස්වාසය කියලා හැඟීමක් සංඥාවක් ඇති වෙනවා. ප්‍රාස්වාස කරනකොට ප්‍රාස්වාසය කියලා හැඟීමක් ඇති වෙනවා. ආස්වාස කියලා මෙනෙහි කරනකොට ඒ ඇතිවෙච්ච ආස්වාසය කියලා හඳුනාගත් හැඳීම ඒ සංඥාව ප්‍රාස්වාස කරනකොට නෑ. ප්‍රාශ්වාස කරන ප්‍රාශ්වාසයයි කියලා හඳුනාගත් හඳුනා ගැනීම ආශ්වාසය කියලා හඳුනා ගන්න විට නෑ ආස්වාස ඔන්න ඒක හඳුනාගත් හැඳිනීම නැති වී ගියා. ප්‍රාස්වාස ඒ ප්‍රාස්වාසයයි කියලා හඳුනාගත් හැඳිනීම නැති වී ගියා. අයත් ආස්වාස ඒ ආස්වාස කියලා හඳුනාගත් හැඳිනීමත් නැති වෙනවා. ප්‍රාස්වාස ඔන්න ප්‍රාස්වාස කියලා හඳුනාගත් මෙන්න මේ ආකාරයට ආස්වාස ප්‍රාස්වාසයේම සිත පිහිටුවමින් ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් මතුවන සංඥාවට අවධානය යොමු කරමින් යොමු කරමින් භාවනාව කරන්නට ඕනේ. මෙහෙම භාවනා කරන කාලය තුලදී වෙනත් සංඥා ඇතිවන්නට පුළුවන් වෙනත් දොරටු තුලින් ඒ කියන්නේ කනට සද්දයක් ඇහිලා ඔන්න සද්දේ දැනගන්නා සංඥාවක් ඇති වෙන්නට පුළුවන් අපි හිතමු කපුටෙක් ඇඬුවා කපුටෙක් ඇඬුවාම ওই සද්දේ අපේ කනට වැදුනහම අපිට හැඟීමක් ඇති වෙනවා මෙන්න කපුටෙකුගේ සද්දයක් කියලා ඒ සද්දේ නැති වෙනකොටම අර හඳුනාගත් හඳුනා ගැනීමත් කපුටෙකුගේ සද්දයක් කියන හඳුනා ගැනීමත් එතනම නැති යනවා ඒකත් බලනවා ඔන්නෝම කනට ඇහෙන ඇහෙන සද්දත් ඒ කියන්නේ හැම වෙලාවෙම ඇහෙන සද්ද නෙවෙයි විශේෂ සද්ද සද්ද හඳුනාගත් හඳුනා ගැනීම නැති වී යන ආකාරයක් දක්වනවා. ඒ ඔන්න ඒ අතරතුර හිතමු අපි නාසයට ගඳක් හෝ සුවඳක් දැනනවා කියලා. ඒක දැනෙනකොට අපි ගඳ සුවඳ හඳුනා ගන්නවා. මේක මේ විදිහේ ගඳක්, මේ විදිහේ සුවඳක් කියලා. ඒ හඳුනා ගැනීමත් ඇති වූ ගමන් නැති වී යන ආකාරය බලනවා. ඊළඟට ඔන්න අපි හිතමුකෝ ශරීරයේ තද ගතියක් දැනෙනවා නැත්නම් රත් වෙන ගතියක් දැනෙනවා මේවා අපි හඳුනා ගන්න ඔන්න තද ගතියක් තද ගතියක් නැත්නම් ඔන්න ශරීරය ඇඹරෙනවා ඇඹරෙනවා මෙන්න රත් වෙනවා රත් වෙනවා මේ විදිහට මේ ශරීරයේ තද ගති රත් වෙන ගති මතුවේවි මතුවේවි පෙනෙන්නට පුළුවන් මේ අවස්ථාවවලදී කොයි අවස්ථාවකදී හෝ මේ භාවනා කරනවා මේ විදර්ශනා භාවනා කරන අවස්ථාවේදී ඒ ඒ භාවනාවේදී ඒ தත්ත්වයෙන් තදවීම ආදිය තුලින් අපට පෙන්වම් කරන්නේ මේ ශරීරයේ සැදී ඇති පටවි කොටස් ඒ වගේම තේජෝ කොටස් වැනි ධාතු කොටස්. එම නිසා ඒ තත් වෙනකොට ඒ රත් වෙනවා රත් වෙනවා කියලා මෙනෙහි කරන ඒ රත් වීම හඳුනා ගන්නවා රත් වීම රත් වීමක් කියලා. ඒ හඳුනාගත් හඳුනා ගැනීමත් නැති වී නැති වී යන ආකාරය දකිනවා. මේ සංඥාව අලලා භාවනාව කරන විට ඔන්න ශරීරය කොටත් තද වෙනවා. තද වෙනකොට තද වෙනවා, තද වෙනවා, තද වෙනවා කියලා හඳුනා ගන්නවා. නැත්නම් ඒක දැනෙනවා සිතට. ඒ දැනීමේ හඳුනා ගැනීම ඔන්න නැති වී යනවා. මේ විදිහට කනට සද්දයක් ඇහුණත්, ඇහැට රූපයක් දැනුණත්, නාසයට ගඳ සුවඳක් දැනුණත්, හරියට මොන හරි ගෑවුණත්, හිතට මොකක් හරි අවමුණුණත් මේ කොයි ආකාර හෝ හඳුනා ගැනීමක් ඇති වුණොත් ඒ හඳුනා ගැනීම දෙසත් අවධානය යොමු කරමින් භාවනා කරනවා ඒ හඳුනා ගැනීම හැම එකක්ම ඇති වෙනු ගමන්ම නැති වී යනවා නේද අනිත්‍ය නේද කියන අවබෝධය එතකොට පැහැදිලිවම කෙනෙකුට අත්දකින්නට පුළුවන් වෙනවා මේ සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා නෙවෙයි සංඥාව අනිත්‍යයට යන ආකාරය පැහැදිලි ලෙසම අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය තමයි ඊටාත්ම අවශ්‍ය වෙන්නේ. ආස්වාස කියනකොට තිබුණු සංඥාව ප්‍රාස්වාස කියනකොට නෑ. ප්‍රාස්වාස කියනකොට තිබුණු සංඥාව ආස්වාස කියනකොට නෑ. දැන් අපි ඔන්න කොටස් දෙකක් හඳුනාගත්තා. වේදනාවේ අනිත්‍යතාවය දැක්කා. සංඥාවේ අනිත්‍යතාවය දැක්කා. ඊට පළමුවෙන් අපි රූපස්කන්ධයේ විශේෂයෙන්ම වායු දහතේ අනිත්‍යතාවය අපි අවබෝධ කළා. දැන් අපි බලන්නට යන්නේ සංස්කාර ස්කන්ධයේ අනිත්‍යතාවය. සංස්කාර කියන්නේ සිතට දැනෙන සිතවිලි. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා වශයෙන් මේ සංස්කාර බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළා. රූප පිළිබඳ ඇති වෙන සිතවිලි සද්ද පිළිබඳ ඇති වෙන සිතිවිලි, ගඳවල් පිළිබඳ ඇති වෙන සිතිවිලි, ඒ වගේම රසවල් පිළිබඳ ඇති වෙන සිතිවිලි, කායට දැනෙන ස්පර්ශ පිළිබඳ ඇති වෙන සිතිවිලි, මනසට දැනෙන නොඑක් අරමුණු පිළිබඳ ඇති වෙන සිතිවිලි. මේවා තමයි චිත්ත සංස්කාර කියලා මේදී අපි අදහස් කරන්නේ. මේ සංස්කාර ස්කන්ධයට ඊළඟට අවධානය යොමු කරන්නේ. දැන් අපි පැහැදිලිවම දැක්කා වේදනා ස්කන්ධයේ අනිත්‍යතාවය, සංඥා ස්කන්ධයේ අනිත්‍යතාවය. දැන් මේ බලන්න යන්නේ සංස්කාර ස්කන්ධයේ අනිත්‍යතාවය. ආස්වාස් ප්‍රාස්වාස් දෙසම සිතින් බලාගෙන ඒ භාවනාව දිගටම දිගටම කරගෙන යනවා. මෙහිදී සිත තුළ පහළ වෙන සිතිවිලි දෙසට අවධානය යොමු කරනවා. ආස්වාස ප්‍රාසාසයට නෙවෙයි. ආස්වාස ප්‍රාසාසය චිත යොමු චිත තබානේ සිටින්නේ. නමුත් අවධානය යොමු කරන්නේ සිතේ පහළ වෙන සිතිවිලි දෙසට. ඔන්න ආස්වාස කියලා මෙනෙහි කරනවා. ඔන්න ප්‍රාසාස කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනකොට ඔන්න වේදනාවක් ඇති වෙනවා. ආස්වාස තිබුණු වේදනාව නැති වෙනවා ප්‍රාසාස කියලා හිතනකොට. මේ වේදනාව නැති වී ගිය ආකාරය දකින්නේ සිතවිලි ටිකෙන්. මේ සිතවිලි වලත් නැතිවීමක් දකිනවා. ඔන්න ආස්වාසය කියලා සංඥාවක් තියෙනවා. ප්‍රාස්වාසය කියලා සංඥාවක් තියෙනවා. ආස්වාස සංඥාව ප්‍රාස්වාස කරනකොට නෑ. ප්‍රාස්වාසය කියන සංඥාව ආස්වාස කරනකොට මේ සංඥාව අනිත්‍යයට යනවනේ කියලා ඔන්න සිතවිල්ලක් ඇති වෙනවා. ඒ සිතවිලි දෙසත් බලනවා. ඒ සිතවිලිත් අනිත්‍යයට යනවා. ඒ කියන්නේ සිතට මොනව මොනම හරි සිතවිල්ලක් ඇති වුණා නම් ඒ සිතවිල්ල වල අනිත්‍යතාවයත් දැක දැක දැක දැක දැක දැක භාවනාවේ නිරත වෙනවා. මේ සංස්කාර ස්කන්ධේ අනිත්‍යතාවය බල බලා භාවනා කරන විට මේ අතරතුර කාලය තුලදී මොන මාන්දමේ හෝ සිතට යම්කිසි සිතවිලි ගලා යාමක් ආවුනොත් ඒක දෙසම අවධානය යොමු කරලා ඒ සිතවිලිත් මොහොතින් මොහොතම සෑමසනයක් පාසාම ගෙවි ගෙවි යන ආකාරය නැති වී නැති වී යන ආකාරය දැක දැක භාවනාව කරන්නට ඕන. දැන් අපි බලන්න යන්නේ විඥානස්කන්ධයේ අනිත්‍යතාව විඥානය කියන්නේ දැනීම විඥානවල හයක් තියෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා. ඇහි පහළ වෙන විඥානයක් තියෙනවා. චක්කු විඥානය කියලා, කනේ පහළ වෙන විඥානයක් තියෙන සෝත විඥානය කියලා, නාසයේ පහළ වෙන විඥානයක් ඝාන විඥානය කියලා තිබෙනවා. ඒ වගේම දිවේ පහළ වෙන විඥානයක් තියෙනවා ජීවහා විඥානය කියලා. කයේ පහළ වෙන විඥානයක් තියෙනවා කාය විඥානය කියලා, මනසේම ඇති වෙන විඥානයට කියනවා මනෝ විඥානය කියලා. මෙන්න මේ කියපු විඥාන හයේ අනිත්‍යතාවය බැලීමටයි දැන් භාවනාව අපි යොමු කරන්නේ. දැන් ආස්වාස කියලා, ප්‍රාස්වාස කියලා ආස්වාස් පාස්වාස දෙසම අවධානය යොමු කරමින් භාවනාවේ නිරත වෙනවා. ඔන්න ආස්වාස මෙන්න පාස්වාස ඔන්න ආස්වාස මෙන්න පාස්වාස අර ආස්වාසය කියනකොට දැනීමක් ඇති වෙනවා. මනෝවිඥානයක්. ආස්වාසය කියනකොට දැනීමක් ඇති වෙනවා. ඒකත් මනෝවිඥානය. ආස්වාස කරන කරනකොට ඇතිවෙච්ච මනෝවිඥානේ ප්‍රාස්වාසයේ දකින්න විට නැති වී යනවා. ප්‍රාශ්වාස කරනකොට ඇති වෙච්ච මනෝවිඥාණය ආශ්වාස කරනකොට නැති වී යන. මේක පළමුවෙන් අපි දකිනවා. ආශ්වාස කරනකොට ඇති වෙච්ච සිත ඔන්න නැති වී ගියා. ප්‍රාශ්වාස කරනකොට ඒ සිත ඔන්න ප්‍රාශ්වාස ඉවර වෙනකොට නැති වී ගියා. මේකම නැවත නැවත බලාගෙන ඉන්නකොට ආශ්වාස ඊතාසියුම් වශයෙන් දීර්ඝ වශයෙන් ඕනෑකමින් දැන් අපි කර කර භාවනා කරන්නේ. ආශ්වාසයේ මුලදී ඒක දැනගත්තු සිත ආශ්වාසයේ මැදට එනකොට නැති වී යනවා. ආස්වාසයේ මැද ඒක දැනගත්තු සිත් ටික ප්‍රාස්වාස ආස්වාසේ අඝාරයට යනකොට නැති වී යනවා. ඒ කියන්නේ එකම ආස්වාසයක් තුල සිතවිලි රාශියක් විඥාන රාශියක් ඇති වී ඇති වී නැති නැති වී යනවා. එකම ප්‍රාස්වාසයක් තුල විඥාන රාශියක් ඇති වී ඇති වී නැති වී නැති වී යනවා. මෙන්න මේ විඥාන පරම්පරාවේ ඇතිවීම නැතිවීම දෙස අවධානය යොමු කරමින් යොමු කරමින් දැන් භාවනාව කරනවා. මෙහෙම භාවනා කරනකොට දැන් අපි පළමුවෙන්ම මනෝ විඥානයේ මනසේ පහළවන විඥාණයටයි අවධානය යොමු කළේ මේ අතරතුර වෙනත් විඥානවල ඇතිවන්නට ඇති වෙනවා. ඇතිවන්නට පුළුවන් නෙවෙයි ඇති වෙනවා. ඒ විඥාන දෙසටත් අවධානය යොමු කරනවා. දැන් ආස්වාස් ප්‍රාසාස නාසී වදිනකොට ඔන්න රස්නයක් දැනෙනවා. ඒ රස්නේ දැනෙන්නේ කාය විඥානේ. කයේ දැනෙන සිත. ඔය ප්‍රාසාස කරනකොට ඒ කාය විඥානේ නැති වී යනවා. ආස්වාස කරනකොට ඒ ආස්වාස වැඩිච්ච තැන දැනෙන දැනෙන ගතිය ඒ කාය විඥානේ ප්‍රාස්වාස කරනකොට නැති යනවා. මේ විදිහට ආස්වාස් ප්‍රාස්වාස වදින තැන පිහිටපු කාය විඥානේ අනිත්‍යතාවය පළමුවෙන් බලනවා. දැන් මෙහෙම බල බල ඉනොරන සද්දයක් ඇහුනොත් එහෙම සද්දේ දැනගත්තු සිත ඕනේ නැති වුණා නැති වුණා සද්දය ඇහුණා සිත ඇති වුණා නැති වුණා ඒ සිතේ අනිත්‍යතාවයත් බලන ගඳ සුවඳක් මේ අතරතුර එහෙම දැනුනොත් ඒ ගඳ සුවඳ දැනුණු සිත දෙසත් අවධානය යොමු කරනවා ඔන්න ගඳ සුවඳ ඇති වුණා නැති වුණා ඒක දැනගත්තු සිතත් ඇති වුණා නැති වුණා ඔන්න කයට යම්කිසි දැනීමක් ඇති වෙනවා සත්වීමක් තදවීමක් මොනකක් හරි දෙයක් දැනෙනවා. ඒ දැනෙනකොට සිතේ කයයි විඥානයක් පහළ වෙනවා. ඒක දෙසම බලාගෙන ඉරුන්නේ කාය විඥානයත් අනිත්‍ය යන ආකාරයෙන් දකිනවා. මේ විදිහට අපේ විඥානස්කන්ධය මොහොතින් මොහොතම වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරයේ දැක දැක දැන් භාවනාව කරනවා. මෙතකොට දැන් අපි පංචස්කන්ධයේම අනිත්‍යතාවය බල බලයි බල බලයි මේ විදිහට මේ භාවනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ වේද දේශනාවකට වදාරලා තිබෙන්නේ මේ සියලු මාස්ත්‍රයන්ශය කර නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් මේ ඉද බික්කවේ බික්කු පංච සුපාදානස්කන්ධේසු උද්‍යබ්බ්‍යානුපස්සී විහෙරති කියලා. මේ පංච සුපාදානස්කන්ධේ උපාදානස්කන්ධ පහේ ඇතිවීම නැතිවීම අනිත්‍යතාවය බලබලා බලබලාම වාසය කරන්නටයි කියලා. එතකොට අපි මේ කරන්නේ පංචස්කන්ධයේම අනිත්‍යතාවය බලබලා වාසය කිරීම. දැන් මේක එක ස්කන්ධයක් පැහැදිලිවම අනිත්‍යයට යන ආකාරය දැන් අපට පැහැදිලිව අවබෝධ වෙලා තිබෙනවා නම් මෙන්න මීට පසුව මේ පංචස්කන්ධයම එකවර අනිත්‍යයට යන ආකාරය දකින්නට බලන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒ කියන්නේ එකම ආස්වාසයක් කරන විට පංචස්කන්ධයම ඇති වෙනවා. එක ප්‍රාස්වාසයක් කරනකොට පංචස්කන්ධයම නැති වෙනවා. අපි කලින් බැලුවේ වේදනාස්කන්ධය අනිත්‍යයට යන හැටි, සංඥාව අනිත්‍යයට යන හැටි, සංඛාර අනිත්‍යයට යන හැටි, විඥානය අනිත්‍යයට හැන යටි. ඒ වගේම රූපස්කන්ධයේ විශේෂම වායෝ ධාතුව අනිත්‍යයට යන යන හැටි. මේ වායෝ ධාතුව පමණක් නෙවෙයි අර පඨවි තේජෝ වැනි ධාතු කොටසුත් අනිත්‍යයට යන හැටි මේ භාවනා කරනකොට ප්‍රගුණව ප්‍රකටව පෙනෙන්නට පටන් ගන්නවා. මේ විදිහට පංචස්කන්ධය වෙන් වෙන් වශයෙන් උයි අපි මේ දක්වා භාවනාවට නැගුවේ. දැන් ආස්වාස කරනකොට අවධානය යොමු කරන ආස්වාස වන්න වායෝ ධාතුව නැති වී යනවා. ප්‍රාස්වාස වායෝ ධාතුව නැති වෙන රූපස්කන්ධය. එතකොට ආස්වාසය කියපු තියෙන කරනකොට ඇතිවෙච්ච වේදනාවක් තියෙනවනේ. ඒ වේදනාවක් නැති වී යන ඔන්න වේදනාස්කන්ධය. ආස්වාසය කියලා හඳුනාගත් සංඥාවක් තියෙනවනේ. ඕක තමයි සංඥා ස්කන්ධය. ආස්වාසය දැන්නකොට දැන්න ගතියක් තියෙනවනේ. ඒක තමයි විඥාන ස්කන්ධය. මේවා පිළිබඳ මොකක් හරි සිතවිල්ලක් කියවත් ආය පහළ වෙනවනම් ඒක තමයි සංස්කාර ස්කන්ධය. මේ පංචස්කන්ධයම සෑම ආස්වාස රැල්ලක් පාසාම, සෑම ප්‍රස්වාස රැල්ලක් පාසාම මොහොතින් මොහොතම වෙනස් වෙවි වෙනස් වෙවි යනාදී බල බල අපි භාවනාව කරගෙන කරගෙන යනවා. මේ විදිහට කරනකොට අපි පංචස්කන්ධයේම අනිත්‍යයට යන ආකාරය දකිනවා. දැන් දිගින් දිගටම මේ භාවනාව මෙලෙසින් කරගෙන කරගෙන යනකොට විශේෂයෙන්ම අර මුළු කයෙම එල්ලි එල්ලි සිත පවතින ආකාරය දකින්න විට අපි හිතමු උදාහරණයකට මුළු මේ වායෝ ධාතුවේ එල්ලි එල්ලි සිත පවතිනවා මුළු ශරීරේ පුරාම වායෝ ධාතුව පැතිරෙනවා. ඒකේ එල්ලි එල්ලි සිත පවතිනවා. වායු ධාතුවත් අනිත්‍යයට යනවා, සිතත් අනිත්‍යයට යනවා. වායු ධාතුවගේ සංඥාවත් අනිත්‍යයට යනවා. ඒක තුලින් ඇතිවන වේදනාවත් අනිත්‍යයට යනවා. ඒක දකින්න ඒ නිසා පහළ වෙනා නම් යම්කිසි සිතිවිලි රාශිය, සංස්කාර රාශිය, ඒ සංස්කාර රාශියත් අනිත්‍ය වෙනවා. මේ පංචස්කන්ධයම දැන් මුළු ශරීරය පුරා පැතිරී ඇති වායු ධාතුව හරියට බැලුම් ගෝලයක් අතරේ ඇතුලේ තියෙන වායු ධාතුවසෙයි. බල බලා සිටිනකොට හරි සියුම් සාන්ත සමාධියකුත් ඇති වෙනවා. මේ හොඳට කරගෙන කරගෙන ගියොත් එහෙම මුළු ශරීර කූඩුවම සිතට සම්පූර්ණයෙන් නොඇටි සිත ආසේ පාවෙනා බඳු තත්ත්වයක් උද්ගත වෙනවා. මේ தත්ත්වය උද්ගත වෙනකොට අපිට පැහැදිලිවම පේනවා. මේක ආත්මයක් කියලා මේ ශරීර කූඩුව තුල ගන්නට දෙයක් නැති බව අනිත්‍ය බව ඒ කියන්නේ ඒ වෙලාවේ හිස් බව දකින්නකොට ශරීරයේ අපේ සිතට පේන ශරීරෙන් නැහැ ඒ ශරීර කූඩුව තුල ආත්මයක් කියලා ගන්නට කිසිවක් ඒ වෙලාවේ ඉතිරිලා නැහැ ඒ වෙලාවේ ආත්මයක් කියලා මම කියලා ගන්නවා නම් ගන්නට යමක් ඉතුරු වෙලා තිබෙන්නේ මේ හිස් බව සහ ඒ හිස් බව දැනෙන ගතිය පමණයි. ඒක නිසා ඒ හිස් බවතර කලින් කී වාසෙම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඊට පසුව සිතට දැනෙන දැනෙන දේවල් අනිත්‍ය අනාත්ම ලෙසම දැක දැක දැක දැක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් භාවනා කරගෙන කරගෙන කරගෙන යනවා. මෙහෙම කරගෙන කරගෙන යනකොට කොතෙක් අනිත්‍යයි අනාත්මයි කිව්වත් නැති නොවන ධර්මයක් උද්ගත වෙනවා. ඒ නැති නොවන ධම්මයට අපි කියනවා නිර්වාණ ධාතුවයි කියලා. ඒ නිර්වාණ විශේෂයෙන්ම මේ පින්වත් අය මතක තබා ගන්නට ඕන මේ අනාත්ම ලක්ෂණය මතුවන්නේ අනිත්‍ය දර්ශනයෙන්ම පමණක් බව. එහෙම නැතුව අනාත්මය අවබෝධ කර ගන්නට පහසු වන්නේ නැහැ. එම නිසා මේ පින්වත් අය කල්පනා කරන්නට ඕන මේ අනිත්‍යයට යන ධර්ම මම නම් මගේ නම් මගේ ආත්මේ නම් මේ ධර්ම අනිත්‍යයට ගියාට පසුව මේ මම කියලා මගේ කියලා ගන්නට මොනවද ඉතුරු වන්නේ කියලා. දැන් උදාහරණයකට කියමු. ඔන්න වේදනාව මමය මගේය මගේ ආත්මය. දැන් වේදනාව මම මගේ ආත්මය කියලා අපි අරගෙන භාවනාව කරන්නේ. දැන් වේදනාව මෙලෙසින් මොහොතින් මොහොත වෙනස් වී වෙනස් වී ගියත් නැති වී යනවා. එතකොට වේදනාව නැති වී නැති වී ගොස් අනිත්‍යයට යනවනම් අර වේදනාව අනාත්ම ආත්මය කියලා ගත්තාම ඒ ආත්ම බවත් ඇති වී ඇති වී ඇති වී ඇති නැති වී නැති වී නැති වී නැති වී ගොස් අනිත්‍යයට යනවා. එසේ අනිත්‍යයට ගියාට පස්සේ සම්පූර්ණයෙන් නැති වී ගියාට පස්සේ එතන මොකක්ද ආත්මය කියලා ගන්නට ඉතුරු වෙන්නේ? මෙන්න මේ විදිහට සංඥා ස්කන්ධය ආත්ම කියලා ගත්තනම් ඒක නැති වී නැති වී යනකොට ආත්මයක් නැති වී නැති යනවා. සංඥා ස්කන්ධය සම්පූර්ණයෙන් නැති වී යනකොට ආත්මයක් සම්පූර්ණයෙන් නැති වී යනවා. මේ වගේමයි සංස්කාර ස්කන්ධය, ඒ වගේමයි විඥාන ස්කන්ධය, ඒ වගේමයි රූප ස්කන්ධය. රූප ස්කන්ධය මම මගේ කියලා ගන්නවා. දැන් අපිට භාවනාව තුළින් පැහැදිලිව පේන මොහොතින් මොහොතම සෑම සෙනයක් ගානෙම ආස්වාස ප්‍රාස්වාස රැල්ලක් රැල්ලක් ගානෙම මේ මුළු කයම වෙනස් වී වෙනස් වී වෙනස් වී යනවා. මේ රූපස්කන්ධය මගේ ආත්මය නම් මේ හැම මොහොතෙම මෙලෙසින් වෙනස් වී වෙනස් වී යනකොට මගේ ආත්මය නේද මෙලෙසින් වෙනස් වී යන්නේ. මේ රූප කොට සම්පූර්ණයෙන්ම හෙද්දට නොපෙනී ගියොත් එහෙම අර මා කලින් කියවාසේ මේ ආත්මය කියලා ගන්නට මොකද ඉතුරු වෙලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම හිස්නි අනාත්මයිනි. මෙන්න මේ අනිත්‍ය තුලින් අනාත්ම දර්ශනය අවබෝධ කර ගන්නට ඕනේ කෙනෙකුට නිර්වාණ ධාතුව ලබා ගැනීමට අපේක්ෂාවක් තිබෙනවා නම්. එම නිසා මේ පින්වත් අය විසින් මේ භාවනාව දිගටම දිගටම කරගෙන යන්න මේ භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵල කෙනෙකුට ගන්නට අපහසු වුණා නම් තවදුරටත් මේ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට හරවන්නට ඕනේ තව තවත් තව තවත් විස්තර වශයෙන් ඒ විස්තර වශයෙන් කරන ලබන විදර්ශනා භාවනාව අද අපි ප්‍රකාශ කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පින්වත් අයට හැකියාව තිබෙනවා නම් ගරු රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචිත පොතක් තියෙනවා චත්තාලී සාකාර මහා විපස්සනා භාවනාව ඒ පොත අරගෙන කියවන්න. මේ කියපු කරන් දැන් මම කරුණු ක්‍රම දෙකක් කියලා දුන්නා මේ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාට හරවන ආකාරය. ඒ ක්‍රම දෙකෙන්ම ප්‍රතිඵලයක් ගන්නට බැරි නම් විස්තර වශයෙන් මේ විදර්ශනා භාවනාව කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, උලක් වශයෙන් මේ ආදී 40 ආකාරයකින් අවබෝධ කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මේ 11 ආකාරයක්වත් අඩුම වශයෙන් මෙනෙහි කළ යුතු බව දක්වා තිබෙනවා. මෙන්න මේ 40 ආකාරය පිළිබඳ විස්තරයක් අර මා කලින් කියපු ගරු රේරුකාණේ චන්දවිමන ස්වාමීන් වහන්සේ විසින් රචිත 44 ආකාර මහා විපස්සනා භාවනාව ක්‍රමය කියන පොතේ දැක්වෙනවා. ඒ පොත අරගෙන මේ පින්වත් අය කියවන්න. ඒ පොතේ දැනුම් සම්භාරය ඇති කරගත්තාට පසුව ඒ පිළිබඳ අවබෝධයක් සාධාරණත්වයක් ඇති කරගත්තාට පසුව මම අර කලින් කියපු ක්‍රම දෙකෙන් එකක් අනුගමනය කරන්න. එතකොට මේ පින්වත් අයට සමහර විට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ඇති. එසේත් නොහොත් තවදුරටත් මේ විදර්ශනා ඥානයන් දියුණු ඥානවල දියුණු වෙන ආකාරයට මේ විදර්ශනා භාවනාව හරවන්නට ඕනේ. ඒ සඳහා සුදුසු කර්මස්ථාන ආචාර්යවරයෙකුගෙන් උපදෙස් ගනිමින් භාවනා කරන්නට ඕනේ. දැන් එම නිසා මේ පින්වත් අයට මේ දක්වා පවත්වපු දේශනාවේ කෙටි සාරාංශය අපි ප්‍රකාශ කරන්නම්. මේ ආනාපාන සති සමාධි භාවනා විදර්ශනාවට හැරවිය හැකි ආකාර ක්‍රම කිහිපයක් තිබෙනවා. පළමුවෙන් සමත වශයෙන් දියුණු කරලා ඊට පසු විදර්ශනාවට හැරවීම. එහෙම නැත්නම් සමත විදර්ශනා දෙකම එක විදිය එක විදියට එකවර වැඩෙන ආකාරයෙන් යුගනන්ද භාවනාවක් වශයෙන් කිරීම නැත්නම් 16 ආකාරය ආනාපාන සති සමාධි භාවනාව වැඩිම. මෙහෙම කරනකොට ආනාපාන සමාධි සතිය දියුණු වෙනකොට ආස්වාස් ප්‍රාසාස නොතිරී ගියාට පසු අර ඉඳිනවා හැපෙනවා ඉඳිනවා වෙනවා හැපෙනවා කියන ක්‍රම අනුගමනය කරමින් මුළු ශරීරයෙන් නොපෙනී යන ආකාරයෙන් භාවනාව ප්‍රගුණ කරන්නට කෙනෙක් පළමුවෙන් උත්සාහ ගැනීම. එහෙමත් කරලා ඒක බැරිදුනොත් එහෙම ඒක හරියන්නේ නැත්නම් අර මා කියපු දෙවෙනුවට කී පරිදි නාම රූප දෙක වෙන් වශයෙන් දැකලා ඊට පස්ව ඒ නාමස්කන්ධයේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන එක එක ස්කන්ධයක් මේ එක එක ආස්වාස් පාස්වාස් රැල්ලක් පාසාම අනිත්‍යයට යන හැටි දැකලා ඊට පස්සේ අර පංචස්කන්ධයේ මේක එක ආස්වාස් පාස්වාස් රැල්ලක් තුලින් අනිත්‍යයට යන හැටි දැකීම. මෙන්න මේ කරුණු ටික තමයි අපි මේ දක්වා ප්‍රකාශ කළේ මේ අනුව පිළිපැදීමේ මේ පින්වත් අයට ඊතා ඉක්මනින්ම නිවනින්ම සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නම් සෑම දිනාටම නිවන් සුවම අත්පත් වේවා දැන් එහෙනම් කවුරුත් පූර්ව කෘත්‍ය කිරීමට සූදානම් වන්න. පූර්ව කෘත්‍ය කිරීමට ප්‍රථමයෙන් සිල් සමාදන් වන්නට ඕනේ, තෙරුවන් බඳින්නට ඕනේ, තෙරුවන් කමා කර ගන්නට ඕනේ. ඒ ටික අප කරන්නේ තෙරුවන් කමා කර ගැනීමේ සිටයි මේ පූර්ව කෘත්‍ය සිදු කරන්නේ. දැන් පහසුවෙන් වඩවන්න. භාග්‍යවත් වූ රහතෝ සම්මා සම්බුද්ධ රත්නයේට මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මම নমස්කාර කරමි කියලා ධම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්න. මාගේ කය සිත වචන යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් වරදක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සිදු වී ඇතනම් ඒ සියලුම වැරදි වලට සියලුම බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාවනසේක්වා කියලා සියලුම බුදුරජාණන් වහන්සේලාගෙන් සමාව ගන්නවා ඒ වගේම සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගෙන සමාව ගන්න කාය සිත වචන යන තුන්දරින් යම් වරදක් දිදු වී නම් ඒ සියලුම වැරදි වලට මට සමාවන සීක්වා කියලා. ශ්‍රී සද්ධර්ම රත්නයෙන් තෙලසින්ම සමාව ගන්න ශ්‍රී සද්ධර්ම රත්නයේට මාගේ කාය සිත වචන යන තුන්දරින් අතේ සංසාරේ පටන් මේ මොහොත දක්වා යම් වරදක් වුණනම් මේ වරදට මට සමාවන සීක්වා කියලා. අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයනු සමාව ගන්න සංඝරත්නයන්න් මහසීලාට මා දැනුවත් හෝ නැඳුනත් කාය සිත වචන යන තුන් දොරින් නම් බරදස් සිදු වෙනවා නම් ඒ සියලුම බැරිදුවට අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නය මා කෙරේ අනුකම්පාවෙන් මට සමා වෙනසේක්වා ඊළඟට නිවන් දුටු කාට හරි එවැනි ආර්යෙකුට මාගේ කායසිත වචන යන තුන්දරින් වඩදක් සිදු වුණා නම් ඒ සියලුම වැරදි වලට ඒ සියලුම මාර්ගයන්ගෙන් මම සමාව අයදින් මට සමාවන සේක්වා කියා සමාව ගන්න. දැන් චතුරාර්යක භාවනාව බුද්ධානුස්සති මෛත්‍රී අසුභ මරණ මේ භාවනාව කළාට පසු අර කලින් කියපු ආනාපාන සති සමාධි භාවනාව දිනුනකොට ඊට පසු ඒ විදර්ශනාවට හරවන්නේ බුදු ගුණ අපි කල්මෙන් ටිකක් සිහිපත් කරමු සෝ භගවානිතිපි අරහන් ස්වාමීනි භාග්‍යවතුන් මහන්ත ඔබ වහන්සේ අරහත් නම් වනසේක මෙය දෙතුන් වාරයක් සිහිපත් කරනවා සෝ භගවාමිති පි සම්මා සම්බුද්ධෝ ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක මේ දෙතුන් වරස් සිහිපත් කරන්නේ ඉදිරියට සෑම කොටසක්ම එලෙසින් කීප වරක් සිහිපත් කරන්න. සෝ භගවාමිතිපි විඤ්ඤාචරණ සම්පන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විඤ්ඤාතදන සම්පන්න නම් වනසේක සෝ භගවාං ඉතිපි සුගතෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුගත නම් වනසේක සෝ භගවාන් ඉතිපි ලෝක විදෝ ස්වාමීනි භාග්‍යවතුන් මහන්ත ඔබ වහන්සේ ලෝක විදූනම් වනසේක සෝ භගවානිතිපි අනුත්තරූපවිසදන්නසාරති සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තරෝප විසදන්න සාරතේනං වෙනසේක සෝ භගවාගිතිපි සත්තාදීව මනුසානං සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්තා දේව මනුසානං වනසේක සෝ භගවානිති පි බුද්ධෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ බුද්ධනං වනසේක සෝ භගවානිති පි භග භගවානං වනසේක මේ ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගත වූ බුදු ප්‍රජානන් මහන්සිහට මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා මේ ජීවිත පූජාමය කුසලානිසංස බලයෙන් මාගේ භාවනාවට පලිබෝධ කර වූ ධර්මයන් නැතිවීවා මාගේ භාවනාවෙන් අද අදම සාර්ථක ප්‍රතිඵල ගැනීමට මට හැකි වේවා මෛත්‍රී භාවනාව අද මුළු දවස පුරාම කිසිම හේතුවකට මොනම කරුණක් පැමිණියත් තරහා ගන්නේ නැහැ. මම තරහ නොගෙන සිටීම නිසා මට සුවයක් ලැබෙනවා. එම නිසා මම තරහ නොවීමේ සුවපත් වෙමි කියන එක පළමුවෙන් සිහිපත් කරනවා. මම තරහ නොවේමි සුවපත් වෙමි. මම තරහ නොවේමි සුවපත් වෙමි. මම තරහ නොවේමි සුවපත් වෙමි මාසීම මාගේ හිතවත් සන්තයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ මැද රන් සන්තුයෝද තරහ නොවිත්වා සුපත් වෙත්මා මාසේම මාගේ වෛරී සන්තයෝද තරහානු විත්වා සුපක් විත්මා සියලුම සත්ත්වයෝ සුපක් විත්වා සුපක් විත්මා සුපක් විත්මා දැන් පිළිකුල් භාවනාව ශරීරයේ ඒ ඒ පිළිකුල් කොටස් ඇති ආකාරය මෙනෙහි කරන්න. අත්තේ ඉමස්මින් කායේ කේසා මිම ශරීරේ එස්නම් වූ කුණ ප්‍රකොටසක් ඇත මිම ශරීරේ දුම්නම් වූ කුණප කොටසක් ඇත මෙම ශරීරයේ නියනම් වූ කුණප කොටසක් ඇත මෙම ශරීරයේ දත්නම් වූ කුණප කොටසක් ඇත මෙම ශරීරයේ අසූචිනම් හෝ කුණප කොටසක් ඇත වමනය නම් ඕ කුණප කොටසක් ඇත පිත නම් ඕ සෙම නම් ඕ ලේ නම් ඕ දහඩිය නම් ඕ මෝත්‍රානම් ඕ කොටස් නැත මිම ශරීරය දින කීපයන් සෝදා පවින්ත නොකලේනම් මින් ගලන්නා වූ පිට වෙන්නා වූ අසුචි මුන්ත්‍රාසෙන් සුටු දාඩිය ආදිය නිසා මේ ශරීරය ඇල්ලීමට පවා පිළිකුල් වන්නා වූ දුකද හමන දෙයක් බවට පත්වන්නේය මිම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණානුස්මති භාවනාව. තමා දැන් මෙරි යටි ආකාරය දකින්න. තමාගේ මලමිනිය මිනි පෙට්ටියක් මත තබා ඇත. ඒ දැන් සිහිපත් කරන්න. අනිච්චවත සංඛාරා උම්පාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුඤ්ජන්ති තේසන් උපසමසුකෝ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි තියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් කෙලවර විය මේ ජීවිතයද මරණයෙන් නැසී යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය